පැවිදි වෙලා හිත দমনය කරගන්න වැඩපිළිවෙලක නැතුව තමන්ගේ හිතට එන කාරණා එක්කම කටයුතු කරනවා නම් ලෝකයේ සාධාරණීය අසාධාරණීය එක්ක හිත දූෂ්‍ය කරන ආකාරයට තමනුත් කටයුතු කරමින් අන් අයටත් ඒවම යොමු කරනවා නම් හිතේ দমনයක් ඇත්තේම නැත්නම් මේ භෞතික කාමී කාමුක කාමය කියන කාරණාවටම නම් යොමු වෙන්නේ. ඒ වගේම වංචනික ගතියටම නයි යොමු වෙන්නේ. ඇත්තටම ඒ අය ඇඳුමක් ඇඳගෙන ඉන්නවා විතරයි. කහපාට ඇඳුමක් ඇඳගෙන. කෙස් ටික බාලා කහපාට ඇඳුමක් ඇඳගෙන ඉන්නයි විතරයි. ඒ අයට පැවිද්ද කියලා කියන එක සුදුසු නෑ. මොකද එයාලගේ හිත දමනය කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඔබ ඔබ ස්වාමින්වහන්සේ නමක් ළඟට ගියාම ඔබට තරහ ඇවිස්සෙන විදිහේ කටයුතු නම් කියලා දෙන්නේ. රාගය ඇවිස්සෙන විදිහේ කටයුතු නම් කියලා දෙන්නේ. ඒ වගේම වංචනික බව, ඊර්ෂියාව, තව කෙනෙකුගේ අඩුපාඩු හොයන ගතිය, දැඩි භාවය, මාන්නය මෙන්න මේවා නම් කියලා දෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ අය ඇඟට කහපාට රෙද්දක් පොරෝගත් අය විතරයි. සැබෑම පැවිද්ද කියන එක නෑ. පැවිදි කෙනෙක් ළඟට ගියාම කියලා දෙන්නට ඕන නැත්තේ බුදුරණවහන්සේගේ ධර්මයේ නැති වුණත් බුදුරණවහන්සේ ධර්මයේ තියෙන්න ඕනේ නැහැ. ඉන්දියාව අදටත් පැවිදි අය ඉන්නවා බුදුරණවහන්සේ ධර්ම නැති වුණත් පැවිදි අය කියලා දෙන්නට ඕන නැත්තේ. තව කෙනෙක්ගේ අඩු දකින්න එක නෙමෙයි. තව කෙනෙකුට දොස් කියන එක නෙමෙයි. ඊරිසියාව වෛරය කරන එක නෙමෙයි එකට එක කරන එක නෙමෙයි අනුන්ගේ අඩු හොයන එක නෙමෙයි ඒවා දුරු කරන වැඩපිළිවෙලක් කුමන හෝ ක්‍රමයකට කියලා දෙනවා නම් අන්නේ අය පැවිදි අය ඔන්න ඔය පැවිද්ද ලෝකේ දුර්ලභයි.